මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශූලාසනයේ වැඩ සිටිනා වූ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරයි අනිකුත් සියලුම පිටවිදි යෝගාවතර පිළිපෙකින් අවසර දැන් වටිනා වස් කාලයක් ලැබිච්ච අවස්ථාව පූර්ණ කාලිනව භාවනාවේ යෙදී සිටීමට තරම් ශාසනයේ විශේෂ කුසල ඡන්දයේ පහළ වෙච්ච අත්තන්ට බොහෝමත්ම ඵල ප්‍රෝජන තියෙන කාලයක් ඉවත් කාලේ ඒ නිසා සිළු දෙනාම තම තමන්ගේ මේ ශ්‍රද්ධා කුසල ඡන්ද ආදී කායික ධර්මයන් උපදවාගෙන දිවා රාත්‍රී තම තමන්ගේ ශ්‍රමණ ධර්ම යෝග කර්ම සිත් කරන මේ අවස්ථාවේ ඒ අවස්ථාවට ගැළපෙන මාතෘකාවක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මොකද? කල්යාණ මිත්‍රයන්ගේ නැත්නම් සත්පුරුෂයන් වහන්සේලාගේ ගුණ එකින් එක එකින් එක පිරික්සාගෙන යමින් මේ සතිය පිළිබඳව නැත්නම් මේ සතිය කියන සායිකසිකය පිළිබඳව විග්‍රහ කරන අවස්ථාව. සතිපත්ථානේ භාවනාවක යෙදී සිටින යෝගාවචරයෙකුට සමහරක් ඉතාමත්ම ප්‍රවීණ දක්ෂ ගණාචාර්යයන් වහන්සේලා ප්‍රකාශ කරන පරිදි මුලදීමත් අවශ්‍ය කරන්නේ මේ සතිය පිළිබඳව දැන ගැනීමයි. මැදදීත් අවශ්‍ය කරන්නේ සතිය පිළිබඳව දැන ගැනීමයි. භාවනාවේ අවසානයේ දැනගන්න ඕන කරන්නේ මේ සතිය පිළිබඳව දැන ගැනීමයි. ඒ නිසා මේ සතිය සතිපට්ඨානය පිළිබඳව විස්තරය කොයිම මට්ටමක යෝගාවතරයකට වුණත් හැම වෙලාවකටම කනට ප්‍රියයි මූල ධර්ම වලින් අධ්‍යක්ීම් වලින් තමන් ඉදිරියට ගෙන යන සුළුයි ආරාධනා කරන සුළුයි. ඒ නිසා අදට ඒ සත්‍ය පිළිබඳව ඊපාර අපි අමාර කරපු අවස්ථාවේ පටන් තව ටිකක් දිගට විස්තරයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය බණ වාරයේදී අපි ඉදිරිපත් කරගත්ත මේ සතිචෛතසිකය සතිය කියලා කියන්නේ සිහිය පිහිට වීම අප්‍රමාදය එළඹ සිටි සිහිය වර්තමාන මොහොතට සජීවී භාවය කියන මේ ධර්මතාවය මේ ධර්මතාවය මුලින්ම සතිය පිළිබඳව අහලා නැති දන්නේ නැති ඒ පිළිබඳ උනන්දු ඇති කෙනෙකුට හඳුන්වා දෙන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමයක් තමයි කලයුත්ත කිරීමට ප්‍රමා වෙන්නේ නැහැ. නොකල යුත්ත නොකිරීමට පමා වෙන්නේ නැහැ. සහදෙලි මනසට පහළ වෙන යහගුණ ධර්ම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍යයන් වහන්සේලා ආචාර්ය પરම්පරාවෙන් Tamanට ඉදිරිපත් කරන ශික්ෂාපද මාර්ගය වෙන්න පුළුවන්. මෙහි කල යුත්ත කිරීමට පමා නොකරනවා නම් නොකලිය කලියුත් කිරීමට පමා නොකරනවා නම් නොකලියුත් නොකිරීමට පමා නොකරනවා නම් ඒ පුද්ගලයා සතිය පිළිබඳ උනන්දු වෙන්නේ කියලා කියන්නේ. ඒ කලියුත් කිරීම නොකලියුත් නොකිරීම කියන එක එදිනදා ජීවිතයේ පටන් ආර්ය මහෝත්තමයන්න් වහන්සේලා දක්වා අවස්ථා තුනකින් යෝගාවචර ජීවිතයට උදව් කරනවා. මුලින්ම යෝගාවචරයේ වීමෙතම අවශ්‍ය සුදුසුකම් වෙන්නේ කාය වචන දෙක සංවර කිරීමට වෙන විදියකින් කියනවා නම් සිල්වන්ත වෙන්න. තවත් වචනකින් කියනවා නම් සීල විසුද්ධිය ලබන්නට මේ නොකලියොත් නොකිරීමේ අප්‍රමාදී වෙන්න. එළඹ සිටි සීලිය තියෙන්න ඕන. ඒ පිළිබඳ අවදි භාවය තියෙන්න ඕන. සතුන් මැරීම හොඳ නෑ කියන සත්‍වෘත ධර්මයේ පිළිගන්නවනේ සතුන් මැරීමකට අවස්ථාවක් ලැබෙනකොටම එළඹ සිටි සීලිය තියෙනවා නම් මේ සතාගේ ස්ථානයේ ඉඳගෙන මම කල්පනා කරොත් මේ මරුණ කට මම සූදානම්ද එහෙමනම් මම මේ විදිහට යුක්තියක් පසිදලීමක් නැතුව නඩුවක් විභාගයක් නැතුව මේ සතෙක් මරනකොට ඒ සතාට මොනතරම් අසාධාරණයක් කරන්නේ නම යම්සේ මේ සතා මේ தත්වයටපත් වෙලා මරණය පිළිගන්න කැමති නැත්නම් මම මේක කළ යුතු නැහැ ආන්නේ විදිහට සලකලාකෝ නොකල යුතු නොකරනට ඕන. බොරු කීම් ආදී කායවත් වාග් චරිත හෝ මේ විදිහට සතිය පිහිටවනවා ඊට පස්සේ නිදින්දගෙන හෝ එහෙම නැත්නම් සමාදන්ව පංචිල් අටපින් රසති ආමනීර වශයෙන් හෝ වික්ති වශයෙන් හෝ කොයිම තැනක හෝ නොකලියොත් නොකිරීමට මේ විදිහේ සතිය උපකාරයි. තවත් එයින් එහාට ගිහිල්ලා යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේ ලබාගත් සීලයේ මේකත් වඩා ගැඹුරින් සතිය පිහිටවන්න ඕනේ. එහෙම නැත්නම් මේක වඩා උතුම් සතිය පිහිටවන්න ඕනයි කියලා මේ කාය වචන දෙක හසුරවන විදිහේ කටයුත්තකට එහාට ගිය ඉන්ද්‍රිය සංවරයට ඇහ සංවර කිරීමට කන සංවර කිරීමට නාසය දිව ශරීරය ආදී ධර්ම සංවර කිරීමට පවා මේ සතිය යොදව ගන්න පුළුවන්. නමුත් ඒක බොහොම සූක්ෂමයි. දැන් යෝග ආද පිටපැත්තෙන් බලනවනම් ඒක බොහොම අදාළයි. අපි මේ පූර්ණ කාලීනව එක සමාජයෙන් වෙන් වෙලා මේ පැත්තකට වෙලා ගත කරන්නේ මොකද? මේ වහවහ දැකීම අවශ්‍ය කරන වහවහ ඇසීම අවශ්‍ය කරන ආග්‍රහණ රස පහස පිළිබඳ දැනීම වලින් වෙන් වෙච්ච අපේම වැඩ ටික කරගෙන විවේකී වෙන්න පුළුවන් තැනකට ආවේ මොකද මේ අහකන දිවනාසය ඊට වඩා සංවර කරගන්න. ඒකටත් ඕන කරන්නේ මේ සතියමයි. ඉන්දිය සංවරය කියලා කියනවා. ඒ ඉන්දිය සංවරය රැකගත්තට පස්සේ සමතහන අරගන්නවා. ආය වචන ඇහ කනේ නාසය දිව ශරීරය කියන මේ අංග සංවර කරගත්තට පස්සේ හිත සංවර කරන වැඩේට අනිකුත් අවසාන ඉන්ද්‍රිය සූක්ෂම ඉන්ද්‍රිය සංවර කරන වැඩේට ගියාම එතනදි සතිය. ඒක සූක්ෂම සතිය කියලා කියනවා. ඒ සූක්ෂම මට්ටම් වලට ඉන්න අමාරුයි ඉන්දිය සංවරය පිළිබඳ හැඟීමක් නැතුව. කායින් වචනයෙන් සිදුවෙන අකුසල් පිළිබඳව හැඟීමක් නැතුව. ඒ නිසා මේක ක්‍රමානුකූලව වැඩෙන සති වැඩ පිළිවෙලක්. නිසා කාට දැන් පටන් ගන්න පුළුවන්. මේක අහවල් දේ අඩුයි මට මේ අහවල් දේ සම්පූර්ණ වෙන්න ඕන කියලා දෙයක් නැහැ. මේ සතිය පිළිබඳ වැඩ පිළිවෙල බෞද්ධ අබෞද්ධ ස්ත්‍රී පුරුෂ කාටත් පටන් ගන්න පුළුවන්. කරගෙන කරගෙන යනකොට කලියුත් කිරීමේ දක්ෂ නොකලියුත් නොකිරීමේ දක්ෂෙක් බවට පත් මෙන්න මේ පිරිසක් තමයි මේ රැස් වෙලා ඉන්නේ. මේ පිළිබඳ උනන්දු පිරිසක් තමයි මේ රැස් වෙලා ඉන්නේ. අන්න එවැනි පිරිසක් මේ කාය වචන දෙක හසුරුවන සීල ආරක්ෂාව පිළිබඳව වැඩි විස්තරාවක් කියන තම තමන් වශයෙන් දැනටම අධිෂ්ඨාන පිටවගත්ත ලොකු කැපකිරීමක් කරපු පිරිසක්. ඊගාවට තම තමන් වශයෙන් ඉන්දිය සංවරය ඇති කර ගැනීමට යන්න වේලාවක ඉඳුරන්ගේ නොකටයුත්තක් වුණොත් පශ්චාත්තාප වෙන තරමට සංවේදී පිළිසක්. ඒ නිසා මේ පිළිසට නම් විශේෂයෙන්ම අවශ්‍ය කරන්නේ මේ මනස හිත සංවර කිරීමට සතිය අවශ්‍ය කරන ආකාරය. ඒ සඳහා ප්‍රධානම කටයුත්තක් වශයෙන් අපි මේ ධර්ම දේශනා මාලාවේ පෙන්ලා දුන්නේ හොඳේ කල්යාණ මිත්‍යේ කාශ්‍රය කිරීම. ඒ කල්යාණ මිත්‍යා තුළ තමයි ඒ ගැඹුරු සූක්ෂම සතිය පිහිටීම පිළිබඳව මූලධර්ම වගේම අත්දැකීම් ගැඹෙලා තියෙනවා. ඒ අනුව බලනකොට මේ කල්යාණ මිත්‍ර පෙරහැර මුලින්ම ගමන් කරන්නේ සතාගත ධම්මා සම්බුද්ධජානන් වහන්සේ. උන්වහන්සේ මේ සතිය පිළිබඳව පරමාදර්ශයක් ගෙන හැරපෑවා. ඒ වාගේම ඉතාමත්ම ගැඹුරු ලක්ෂණ බණ දහම් දේශනා කළා. එදා පටන් අද දක්වා මේ අවුරුදු 2500කට එහා කාලයක් මේ තේරවාද પરම්පරාව කියලා මේ પરම්පරාවෙන් ගෙන ආපු රහස තමයි මේ. වටිනා දායාදය තමයි මේ. එදා බුදුරජාණන් වහන්සේගෙන් ගාත්ත ආදර්ශය අද දක්වාම ආචාර්ය ප්‍රචාරය પરම්පරාවලින් පැවතුනා කියනකොට කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය මොන තරම් සහතික ලෙස සාහවරු ලෙස දැන් පත්වලා තියෙනවද? කාය ජීවිත පරිත්‍යාගයෙන් අද දක්වා මේ රැකගෙන ඉනවා. අන්න ඒ ආලෝකය ඒ හැවනේ ඊ ආරක්ෂාව නැතුව ආධුනිකයට අමාරුයි සතිය. ඒ ගුරු පරපුර ඒ උපදේශ අනුව සතිය පිහිටවන යෝගාවචරය ඒ සත්‍ය વિશે ප්‍රමාණිකුලව දක්ෂ වේගෙන එනකොට නම් වටහා ගන්න ක්‍රමක්‍රමයෙන් අර අවසාන ධර්ම දේශනාවද මතු කරගත්තා වාගේ මේ සතිය නිසා ප්‍රමාණිකුලව යෝගාවචරය අතිපත්තාන ධර්ම කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධර්මානුපස්සනා ක්‍රමයට යනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්පූර්ණ වෙනවා එතකොට මෙතොත් එන තාක් තමයි රැකගෙන ආපු සීලය හොඳට විසුද්ධ වෙනවා පිරිසිදු වෙනවා ඒ වගේම සමාධි ස්කන්ධය සමාධි ශික්ෂාව සමාධි සාසනය පිළිසිදු වෙනවා එතකොට ප්‍රඥාව පහළ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙනෙහි කරන අරමුණට හිත යොදන මොහොතක් මොහොතක් පාස සම්පූර්ණ වෙන හැටි අපි එදා විස්තර වශයෙන් සාකච්ඡා කළා. ඒක පෙර ආත්මවල සමාදන්ව රකින්න සීලයේ වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලස්කන්ධය සම්පූර්ණ වෙන හැටි අපි සාකච්ඡා කළා. මේකට අපි කියනවා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව, නැත්නම් සීල සාසනය, සමාධි සාසනය, ප්‍රඥා සාසනය, නැත්නම් සීල ස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥා ස්කන්ධය කියලා. ඒකට අපි කෙටි නමක් දුන්නා. මේක තමයි අභ්‍යන්තර සාසනය කියන්නේ. කෙනෙක් මේ ලෝකේ මේ ජීවිතයේ වශයෙන් සම්පූර්ණ කළ යුතු ශාසනය මේකයි. මේ ශාසනය සම්පූර්ණ නොකරගෙන අපි මොන විදිය කොහොසත්කමක් ලැබුවත් ඥාන ලැබුවත් කීර්ති ප්‍රසංසා ලැබුවත් අලංකාරයක් ලැබුවත් අනුගේ ප්‍රසාදයක් ලැබුවත් ඒවා සියල්ලම මේ සංසාර කුණාටට පිහගෙන යන සුළුයි. නමුත් මේ අභ්‍යන්තර සාසනයේ තහවුරු වීම කවදාකවත් එහෙම ආපසු හැරෙන එකක් නෙවෙයි. මේ නිසා මේ අභ්‍යන්තර සාසනයට කටු විද්‍යාත්තු කල්පනා කර ගන්න ඕන මේ සතිය අපිට ඒ අත්‍යවශ්‍ය කාරණේ සමුත් කර දෙන වටිනා උපකරණයක්. ඒ උපකරණයට යෙදී ගත කරනකොට සමහර ඇත්තන්ට මේ විදිහට සීලය පිළිබඳ විසුද්ධි වඩ වඩාත් පැහැදිලි තත්ත්ව ඒ වගේම සමාධි පිළිබඳව දියුණු වෙන ආකාර මේ නිසා ප්‍රඥාව පහළ වෙන ආකාර භාවනාව සත්‍ය ශක්තියේ පහළ වෙනවා නමුත් මේ මුල් අවස්ථාව භාවනා පන්තිලට වෙන වෙන මුල් අවස්ථාව සතිය පිහිටවන මුල් අවස්ථාවේදී මේ කියන විදිය සීලේ පද විසුද්ධිය ප්‍රකට නැහැ. සමාධියේ විසුද්ධිය, චිත්ත විසුද්ධිය ප්‍රකට නැහැ. ඒ වගේම ප්‍රඥාව මෙහෙම ගිහිල්ලා ප්‍රඥාවක් ලැබෙයිද? මතුවෙන මතුවෙන අරමුණක් මෙනෙහි කරලා පුළුවන් ද නිවන් දකින්න ආදී වශයෙන් නානා ප්‍රවිධියේ සැක පහළ වෙනවා. මේ සැක මෙතනින් නතර වෙන්නේ නැහැ. තව ඈතට යනවා. මේ අභ්‍යන්තර සාසනය අපි හිතමු වඩන්න පුළුවන් කියලා පිළි අරගනිමු. සීල මේ සතිය හොඳට පිළිතනවා නම් සීලය පිළිතනවා සමාධිය පිළිතනවා ප්‍රඥාව පිළිතනවා මේකට කියනවා අභ්‍යන්තර සාසනය මේ විදිහට කෙනෙක් සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත අභ්‍යන්තර සාසනයට ගත කළ යෙදුවොත් ඒ මනුස්සයා සමාජික වශයෙන් සමාජයට උදව් කරන්නේද නැත්නම් ආත්මාර්ථකාමී කෙනෙක්ද තමන්ගේ වැඩක් විතරක් කැලේකට වෙලා ඉඳගෙන අනුගෙන් ලැබෙන සිව්පසයේ ගත කරන බව හැබෑව මෙවැනි කෙනෙක්ගෙන් සමාජයට පොරොව දෙනා මොකද්ද කියලා අදහස් ප්‍රකාශ කරන යක් බාහිර තියෙනවා අපේ ඒක තුලක් මේ නිසා භාවනාව හොඳට යන වෙලාවෙදී නම් තද බල මේ හිතවිලි පහළ වෙන්නේ අනුගෙන් ඇහෙන මේ කටළු කතාවට හිත පෙරලෙන්නේ නැහැ. නමුත් යම් වෙලාවක භාවනාවෙත් යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වෙනවනම් මේ කටළු කතා නිසා අභ්‍යන්තර සිතිවිලි නිසා මේ ගුණ ජීවිතේ පිරෙන්න පටන් ගන්නවා. සිතිවිලි බාහිර කරනවා, සැක බාහිර කරනවා. මේ විදිහට අභ්‍යන්තර සාසන වැඩිම, සීල සමාධි ප්‍රඥා වැඩිම ආත්මාර්ථකාමී ලද අවස්ථාවේ තමන් වශයෙන් පොරොදෙන ගැනීමක් කියේ. එම අදහස් ප්‍රකාශ කරන ඇත්ත සමාජයට බොහොම ප්‍රියයි. ඒ නිසා මේ අභ්‍යන්තර සාසනේ වැඩ කරන ඇත්තෝ නෙවෙයි අවශ්‍ය කරන්නේ බාහ්‍ය සාසනෙත් ඒත් එක්කම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාටයි ඇත්තටම නියම මෛත්‍රිය තියෙන්නේ කරුණාව තියෙන්නේ ඒ මොකද බාහ්‍ය ලෝකේ හරියට ඉන්නවා ලෙඩු මහලු වයසට ගියත් මැරිච්ච ඒ සඳහා විශේෂ සමාජ සේවාවක් කළ යුතු තියෙනවා ඉතින් එහෙම කරන අපි බාහිර ඉඳගෙන කතා කරනකොට කියන්නේ එහෙමයි එහෙම කරන අපි දෙලින්ම කරුණාව දෙලින්ම මෛත්‍රියට කටයුතු කරන්නේ මේ අභ්‍යන්තර සාධන සම්පූර්ණ කරලා මේවා කරනවායි කියන එක ආත්මාර්ථකාමී කියනවා. නමුත් ඒක බොහෝ දිනාට ප්‍රියමනාප රුචි බණක් වුණාට හොඳට සාංස්කෘතික කල්පනා කරලා බලනකොට මේ සතිය සතියෙන් කරලා දෙන ප්‍රධාන කටයුතු තමයි ආරක්ෂපච්චපත්තාන ආරක්ෂාව සැලසීම. කොහොමද ආරක්ෂාව සැලසන්නේ? සතිය දවසින් දවස තහවුරු වෙනවනම් ඒ යෝගාවචරය තිබුණට වඩා සිටියට වඩා සීලවත් වෙනවා. කායෙන් වෙන්නේ අකුසල් ප්‍රධාන වශයෙන් ගන්නකොට සතුන් මරීම සෝතාන්තී කාමවර්ග හැසිරීම. වචනේ සිදුවෙන බොරු කීම, හේලම් කීම, පරිවර්තන කතා කිරීම, හිස්සත්න කතා කිරීම, වැඩි ආජීවය, වැඩි ජීවන රටාව ආදී දේවල් වලින් වළකිනවා. මේ වළකිනවා කියලා කියන්නේ මොකද්ද? අනිත හිංසා කියලා නතර කරනවා. සතුන් මරන්නේ නැහැ, අනුසතු දේ හොරකම් කරන්නේ නැහැ, අනුගේ කාමවත් හොරකම් කරන්නේ නැහැ. මේවා කර කර සතිය පිටවන්නේ බැරි බව මේ භාවනා කරපුවත් උදාහරණ. ඒ නිසා යතු දවසින් දවස දවසින් දවස සතුන්ට කැම දෙන්නේ නැති වෙයි. උපස්ථාන කරන්නේ නැති වෙයි. නමුත් හිංසා කිරීම නතර මේ නිසා මේ භාවනාවත් මේ යෝගාවචරයෙන් සමාජයට කවදාවත් තාක්ෂණයක් එළවෙන්නේ නැහැ. තර්ජනය නොකිරීම මාර්ගයේ සමාජ ආරක්ෂාව සලසනවා. ඒ විතරක් නෙවෙයි. මේ විදිහට සීලේ විසුද්ධ වෙන්න වෙන්න ඒ යෝගාවචරයට මේ මතු මත සමාධිය ඇති කර ගන්නට මත වෙන ආරමුණේ නිසංසල වෙස්තිය දාගෙන ඉඳ වැඩි අවස්ථාවක් ලැබෙනවා. මේ නිසා තමන්ගේ පංචස්කන්ධයේ පින්දීම වශයෙන් ඒවා හැකිරීම වශයෙන් ඒවා ආනාපාන වශයෙන් ඒවා ශබ්ද රූප ගන්ධ වශයෙන් එනේන අරමුණ මෙනෙහි කරන්ට වැඩි වේලාවක් ලැබෙනවා. ඒක එල්ලේම කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ නිසා අභ්‍යන්තර විමුක්තිය දවසින් දවස මොහොතින් මොහොත වෙන විදිහට වෙනවා පංචාංගික වශයෙන් අංග සම්පූර්ණ වීම මෙලෙසම මොහොතක් පාස සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන යෝග අවතරයන් සමාජයට බාධා නොකිරීමෙන් හිංසා නොකිරීමෙන් සමාජ ආරක්ෂාව කල්පන ගමන් සමාජ විමුක්තිය සලකා ගන්න. මේ නිසා මේ සතිය දෙපත්තක සීතල සමුත් වෙනවා. ජීවේ සලසන. මෙන්න මේකට පරම ආදර්ශය සාපයන්නේ කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍යා බොහෝ පිරිසකට මේ විදිහේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළත් කවදාකවත් සතිය පිළිගන්නේ නැහැ. තමන්ගේ විමුක්තිය පාඩගන්නේ. යටපත් කරගන්නේ. කාර්යපති ස්වාමීන් වහන්සේ උපමාව හැටියට උන්වහන්සේ සඳහන් කරනවා. ඇතෙක් හෝ වේවා අලියෙක් හෝ වේවා කවදාකවත් මේ තමන්ගේ බර ශරීරෙට වතුරේ හිටියත් ගොඩ හිටියත් හොඳ වෙලේ යට කරගන්නේ නැහැ. වතුරට බැස්සත් වතුර ලැග්ගත් හොඳ වෙල උඩින් තියාගෙන. ආනි වගේ තමයි. ජීව කල්යාණ මිත්‍යා වූණු යෝගාවචරයක් මොන විදිහට තමන්ගේ වශයෙන් කටයුතු කරද්දී හෝ වේවා අනුන්ගේ වශයෙන් හෝ කටයුතු කරද්දී වේවා මේ සතිය යටපත් කරගන්නේ නෑ පාගගන්නේ නෑ ඒ මත බරවාගන්නේ ඒ නිතරම ඉහළින් තියාගන්න මෙන්න මේ ආලස්සේ නැතිනම් ඒ සතිවන්ත පුද්ගලයා මෙතෙක් කල්පවත්තකින් මේ සතිය උනත් පිළියෙදිලි අන්න එහෙම නොසලෙන නොපිරිහෙන සතියක් ඇති ගතිය තමයි බාර ගන්න කල්යාණ මිත්‍යාත්ම තිබේ යුතුයි. එතකොට තමයි මේ කල්යාණ මිත්‍යා අනුන්ත හිංසානෝ කිරීම තුළින් සමාජය ආරක්ෂා කරමින් තමන්ගේ විමුක්තිය සලසා ගන්න. ඒක බොහෝම භාර දුර කටයුත්තක්. බොහෝ දෙනාට පේන්න තියෙන විදිහට කැම දීමෙන්, ඇඳුම් දීමෙන්, පළඳුම් දීමෙන්, බෙහෙත් දීමෙන් උපස්ථාන කරනව වෙනුවට හිංසා නොකර සිටීමේ විශාල සාන්තියක් සමාජයට ඇති කරගන්නවා. මේක දැක ගන්න අමාරුයි මේ ජනප්‍රියතාවයේ දිගේ ආගම කටයුත්ත හැදෙට නැත්නම්. නමුත් කල්යාණ මිත්‍රයෝ මේ ධර්මයේ සීතල පැත්ත, ධර්මයේ නිවෙන පැත්ත, විමුක්තිය පැත්ත කල්පනා කරන ඥානවන්තයින් කොහොමදට වැටෙනවා. තමන්ගේ ඉන්ද්‍රිය සංවරයෙන් තොරව, සීලයෙන් තොරව, තමන් තුළින් වරින් වර සතුන් මැරෙද්දී, හොරකම් කෙරෙද්දී, කාමයේ වර්ධන හැසිරෙද්දී, බොරු කියෙද්දී අනුන්ට උදව් කරන්න ආතනට වඩා. මේ තමන්ගෙන් වෙන්න තියෙන සම්පූර්ණ අධේනිය අකටයුත්ත පිළිබඳව තමන් වගකීම බාර අරගෙන සමාජයේට ආරක්ෂාව සැලසීම ඉතාමත්ම ගැඹුරින් සමාජයේ සාමය බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඒ විදිහට ඊටාම සියුම් වශයෙන් හෝ සමාජයට බාධා නොකිරීමද සතිය භාවිත කරන නිසා ඒ කරන්නත් මොහොතින් මොහොත විමුක්තිය කරගන්නවා. මෙන්න මේ ගති ලක්ෂණ සාමාන්‍ය මනසට කල්පනාවට වැටෙන දේවල් නෙවෙයි. ඒවා ඒකාන්තයෙන්ම පළමුවෙනි කල්යාණ මිත්‍යාගේ. يعني බුදුරජාණන් වහන්සේගේ ඥානියම අපි අහලා දැනගන්න ඕන දේවල්. එහෙම නැත්නම් මේ බොහෝ ජනප්‍රිය කතාවල් අනුව ගිහිල්ලා අපි මේ සතිය පිහිටීම ආදී ඉන්දිය සංවරය කිරීම ආදී පැත්තකට වෙලා නිසංසලේ කළ යුතු මේ කාර්යය අවුල් කරගන්න. බොහෝ දෙනා සමග සම්භෝගය පැවැත්වීමේ සමගි සාමීච පැවැත්වීමේ සතිය බාධා කරගන්නවා ඒකලත් හිතා ගන්නවා මේක තමයි සමාජ සේවය මේක තමයි කරුණාව මේක තමයි මෛත්‍රිය කියලා. හිංසා යෝගාවචරය ආභ්‍යන්තර බාහිර වශයෙන් එන මේ බාධා දෙක ආභ්‍යන්තර වශයෙන් තමයි සැක හිතෙනවා මම මේ විදිහේ තනී කරම භාවනා කටයුත්ත කරගෙන අරණ්‍යගතව ගත කිරීමෙන් මගේ දෙමාපියන්ට යුතුයකම් ඉච්ච වෙනවද ඥාතීන්ට යුතුයකම් ඉච්ච වෙනවද අදු වැඩිවත්යන්ට යුතුයකම් ඉච්ච වෙනවද තමන්ගේ දේශපාලන පක්ෂයට යුතුයකම් ඉච්ච වෙනවද ගමේ පන්සලේ වැඩවලට යුතුයකම් ඉච්ච වෙනවද එහෙම නැත්නම් මම මේ කරන්නේ අසාධාරණයක්ද කියලා සමහර වෙලාවලට විචිත්ත මනසට පහළ වෙච්චාම මේ යෝගාවචර ස්ථානෙන් යන්නේ උපහාමුදුරන්ට කියලා. මේ ක්‍රමයේ පිළිබඳ විවේචනය කරන්නේ කිසිම අතරක් කියලා. ඒ ධර්මෙතම මේක වහයලා ගන්න. මොකද බාහිරිමුත් මේ කතාව ලැබෙන නිසා. නමුත් සත්‍ය පිළිබඳව ඉගෙන ගන්න ඇත්තු මතක තියාගන්න ඕනේ මේ සතිය එහෙම සතිය වඩන්න අසරණ කරන ධර්මයක් නෙවෙයි. ආරසා කරන දෙපාර්ශ්වයෙන් ආරසා කරන එකක් තමයි තමන්ගේ විමුක්තිය පිණිස විමුක්තිය දිහාවට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කල්ු කරගෙන දෙක තමයි කවදාකවත් තමන් වාගේම ඇහැ කන දිව නාසය ශරීරය ඇත්තා වූ ගතෙකුට අහිතක් කවදාකවත් තීන්දාවක් කරන්නේ නැහැ ඒ නිසා එතන තියෙන්නේ දෙදක් ඇති වෙන්න ඉඩ නැතබ හෙදකමත් ඉස්සර කරගෙන යන වැඩ පිළිවෙල මේ නිසා සතිය පිහිටීමේ වටිනකම ඒ සඳහා ගත යුතු දිය යුතු සැබිය යුතු වටිනාකම මෙතකයි කියන්නේ. ඒ නිසා මේ තරම් ගැඹුරු ධර්මයක් ආධුනිකයට වැටෙන්නේ නැති නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නොතිබුණා නම් නොපිළගන්නත් ඉඩ තියෙනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද ලෝකෙ? නමුත් කල්යාණ මිත්‍රයෝ මේ ශාස්ත්‍රය කියන්නේ ඒකයි, අවිද්ද කියන්නේ ඒකයි. මෙන්න මේ රහස තමගේ ජීවිතයට වඩා සලකගෙන තමගේ විමුක්තියත් පාගා නොගෙන අනුන්ටත් ආදර්ශයක් වශයෙන් කවදාකවත් හිංසා නොකර අනුන් හිංසා නොකිරීමෙන් තමගේ ආරක්ෂාව සමාජයේ ආරක්ෂාව කල්පනා ගන්න උතුමෙක් තමයි කල්යාණ. ඒ නිසා කල්යාණ මිත්‍යා තුල නිතරම මේ ගති දකින්න ඕනේ මෙන්න මේ ගුණය නිසා තමයි කල්යාණ මිත්‍යාට මේ සා ප්‍රදේශ දෙකක් සම්බන්ධ කරමින් විශාල රාජකාරියක් මේ ජීවිතේ පුරා කරන්න පුළුවන්. වෙන විදිහට කියනවනම් අභ්‍යන්තර බාහිර සාසන දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ මේ සාතිය දිනු කරපු නිසා. නමුත් යෝගාවචරය ඒන් ආදත්තේ ගන්න නරකයි මුලපටන්ම තමයි කල්යාණ මිත්‍යා වගේ අභ්‍යන්තර බාහිර දෙකේම යෙදෙන්න කියන එක නෙමෙයි අදහස් කරන්නේ ගුරුවරයා විසින් දෙන අභ්‍යන්තර බාහිරයේ ප්‍රථමයි ඒක දිනු කරගන්න කියන ආදත්තේ ගැනීමටයි මේ පරිත්‍යාගය. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ කල්යාණ මිත්‍යාගේ ආදත්තේ මෙතන කොච්චර හිත වෙනවද? මේ පිහිට තුල සතිය නිතර වඩනවා නම් කවදා හරි Tamanටත් අනුන්ට හිංසා නොකරන තමන්ගේ විමුක්තිය බාල නොකර ගන්න කල්යාණ මිත්‍යෙක් වෙන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරමු ඉතුරු කාලයේදී කොහොමද ආධුනිකයා අන්නේ මට්ටමෙට මේ සතිය දියුණු කරගන්නේ කියලා. මුලින්ම ඒ ලැබෙන උපදේශ අනුව සද්ධාවෙන් බාර ගන්න ඕනේ. එක කාරණා. ඒ මොකද තමන්ට බාහිර වෙනත් හරදරයක් හිත පීඩාවක් නැති වෙලාවේ හැකි තාක්ෂුරට එක අරමුණක් මත නිතරම අවදියෙන් ගත කරන්න. තමා නොවි ගත කරන්නට දැන් අදිස්ථාන කරනවා. මේක තමයි භාවනාව කියන්නේ. එක අරමුණක් මත සතිය වඩන. ඒ සඳහා ගන්න අරමුණට අපි කියනවා මූල කර්මස්ථාන කියලා. ඒක මේ ජීවිතයට සම්බන්ධ දෙයක්. නැත්නම් ආධ්‍යාත්මික වස්තුවට සම්බන්ධ දෙයක්. හුස්ම ගැනීම මත ආස්වාද ප්‍රසආතේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අනුව සිද්ධ වෙන උද්‍රේපින් වීම හැකිලිම වෙන්න පුළුවන්. ඒ මතම සතිය පිහිටවන්න පටන් ගන්නවා. මේ සතිය පිහිටවන්න පටන් අර ගන්නකොට අපි දන්නවා මේ කටයුත්තට බාධා කරමින් විවිධ පැති වලින් විවිධ අනෙකුත් අරමුණු පැනනගින් පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය මුලින්ම එවැනි අරමුණු නැති අය අරමුණු වලින් ගොඩක් ඈත් වෙච්ච පරිසරයක් සොයා ගැනීමක් වශයෙන් මේ වාගේ ආරණ්‍ය ශූන්‍යාගාර රුක්ක මූල හොයාගන්න. හොයාගෙන කමට අහන හරියට පැහැදිලි කරගෙන මෙන්න මේකයි මම කල යුත්තේ කියලා ශරීරය උනත් හොඳට තැම්පත් කරගන්න. විනාඩි 15ක් 20ක් යනකම් මේ ශරීරයෙන් මට බාහිර අනුතුරු අතෝර නොපැමිණේවා කියලා ඊට පස්සේ හිත මූලක් කුජේ වශයෙන් පිරිසුදු කරගෙන අදිස්ථාන කරලා අන්න අර මූල කර්මස්ථානට හිතියොද පින්බෙන අවස්ථාවේදී ඒ දෙම හිත යදීමක් වශයෙන් පින්වීම පින්වීම කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ආනාපානේන ආස්වාද වාතය ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා. ප්‍රස්වාද වාතය වෙන වෙනකොට පිට වෙනවා ආදී වශයෙන් එහිම හිත තැන්පත් කරනවා. මේ තැන්පත් කරන කටයුතු කරගෙන යනකොට බාහිර කරදර වලින් බාධා නැති වෙනවා නම් යෝගාවචරයට වරින් වර දැක් ගන්න පුළුවන් උදා එකක් මේ ආරමුණක් දෙක එක එකට හරියට දෙන්නේ මූණට මූණ දාලා හම් වෙලා කතා කරගෙන ඉන්නවා. දක්ෂින වෙලාවල් දැක් ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඉතාමත්ම අලුත් විදිහ අත්දැකීමක් වෙනවා ආධුනිකයාට. අරමුණයි හිතයි එක දිගට පවතිනවා මොහොතක් දෙකක් වෙන දේ වලින් බාධා නැතුව. නමුත් මේ වෙලාවේදී හිත තාම සූර නැහැ. හිත තාම දක්ෂ නැහැ. ඒ නිසා අපිට දැනක ගන්න පුළුවන් වෙනවා දැනගන්න පුළුවන් වෙනවා මෙන්න මේ පින්බෙන වෙලාවේදී පින්බෙනවා පින්බෙනවා කියලා මෙනෙහි කරමින් හිත යොදන වෙලාවේදී ඒ පින්වීමේ වැඩ පිළිවෙල තමයි ආරමුණේ. ඒක දිහා බලාගෙන ඉන්න හිත වෙන විදිහට කියනවා නම් රූපේ වතේ පින්වීමේ වැඩ පිළිවෙල දැනගන්නා හිත නාමයේ වතේ තේරුම් ගන්නවා. නමුත් මේක ලොකු ගුණ වෙනසක් ඇති කරලා දෙන්නේ යෝගාවචරය. එක වෙලාවක් අරමුණා හිතයි අරමුණා හිතයි අරමුණා හිතයි දිගට පාතිවොට තේනවා මේ දෙකෙන් තොර වෙන ලෝකයක් නැහැ. කල්පනා නැහැ. ඇහිම් නැහැ, දැකීම් නැහැ, ස්පර්ශ නැහැ, ගඳ සුවඳ බැලීම් නැහැ, අරමුණයි හිතයි. මේ අරමුණේ තියෙන්නේ රූප වැඩ පිළිවෙලක්. දකින්න හිත ඒක අඳුනා ගන්න දැන ගන්න වැඩ පිළිවෙලක්. නමුත් මේ රූපේ අපි ගන්න මේ ආස්වාදේ වෙන්න පුළුවන් ප්‍රසවාදේ වෙන්න පුළුවන් පිම්බිය වෙන්න පුළුවන් හැකිලි වෙන්න පුළුවන් මෙහි ගැඹුරක් දැක ගන්න පුළුවන් ශක්තියක් තාම යෝගාවචරයට ඇති වෙලා නැහැ මේ සතිය තාම පිටල නැති නිසා වෙන විදිහට කියනවනම් ආරමුණ ගැඹුර දකින්න නම් සතිය තියෙන්න ඕනේ සතිය තියෙනවනම් ආරමුණ ගැඹුර දකින්න මොකද ආරමුණේ ගැඹුර දකින්නයි කියලා කියන්නේ ඒ ආරමුණේ ස්වභාවික ලක්ෂණ අරමුණ මෙහෙමයි පේන්නේ. අරමුණ මෙහෙමයි හැසිරෙන්නේ. මේ අරමුණ දිගට බලාගෙනකොට වැඩි වැඩියෙන් පේන ලක්ෂණ මේවයි කියලා සාමාන්‍ය නිරීක්ෂකයෙකුට භාවනා හිතක් නැති ආගමික හිතක් නැති බුදු බලන්නේකොට දකින්න දකින්න පුළුවන් ලක්ෂණ දිගට දැක ගන්න. දැකගත්තොත් නම් මේ වගේ අරමුණට සම්බන්ධ සෑම විස්තරයක් සාදරයෙන් දැකගත්තොත් ඒ හිත එතන නතර වෙන්නේ නැහැ ඒක වැඩෙනවා භාවනා වෙනවා භාවිත භාවයටපත් ඒ භාවිත භාවයටපත් වෙනවයි කියලා කියන්නේ ස්වභාවික ලක්ෂණ සම්පූර්ණ වුණාට වෙනවත් එකම නැත්නම් වීමත් හා සමගම හිත දැක ගන්නවා මේ තුල නානාත්ම වෙනස්කම් රාශියක් පවතිනවා. යම් වෙලාවක හිත ස්වභාවික ලක්ෂණ සම්පූර්ණයෙන් දැකගත්තේ නැත්නම් ඒ තාකල් හිත දකින්නේ මේක නිශ්චිත දෙයක්. මේක පවතින දෙයක්, මේක සුඛ දෙයක්, මේක ආත්මීය දෙයක්. මම මේ මාගේ කියලා ගන්න පුළුවන් ස්වරූපයක් මේකේ තියෙනවා. නමුත් හොඳට සාංශුංග නිසිනින්දේ අරමුණට හිත යොදාගෙන බලන ඉන්නවනම් අරමුණ හාත්පසින්ම දැකගත්තම යෝගාවචරයට වැටෙනවා. මේකේ අහවල්දී නිශ්චිතයි කියලා දෙයක් නැහැ. නිතරම පෙරලෙන සුළු ගැතියි. ඒ මොකද විපස්සනා යෝගාවචරය ගන්නේ මේ ආධ්‍යාත්මික අරමුණ. ජීවත් වෙන ආරමුණ. අන කියන ආරමුණ. ඒ ආරමුණේ පවතින මෙන්න මේ වෙනස් වෙන ස්වරූපෙමයි. මේ වෙනස් වෙන ස්වරූපේ දකින්න විදිහක් නැහැ. හිතට හැංගෙන්න ඉඩක් තියෙන තාක්කයි. හේවණලි තියෙනකම්. අඳුරු පවතිනකම්. ඒ අඳුර නැති වෙන්නම හොඳට විසදව. ආරමුණ හොඳට පරීක්ෂා කරලා බලනවනේ මේ තුල රැඳී සිට ගන්නට ඇඟී ඉඳ හේවණලි මොනවාක්වත් නැහැ හොඳටම අත්දක ගන්න පුළුවන් මේ තුල පවතිනව වෙනස්කම් ඒ වෙනස්කම් මතම හිත යම් වෙලාවක නිමග්න වෙනවනම් ඒ වෙනස්කම් වල සැප අවස්ථාවක් මේක මට විඳිය යුතුයි, ගත යුතුයි, බාරගත යුතුයි, ළඟට බාගත යුතුයි, රැකගත යුතුයි කියලා. කිසිම දෙයක් නැති බව. ඒ වාගේම ඒ තුල රස විඳින්නේ ආත්මයක් මේ දේ පාලනය කරන්න පුළුවන් පුද්ගලෙක් නැති බව ආදී ක්‍රමානුකූල චිත්ත නියාමානුකූලවම හිත දියුනෙන්න පටන් ගන්නවා. නමුත් මේ පළවෙනි වතාවටම උදරයට හෝ නාසිකාග්‍රේට හෝ පොළට හෝ හිතේ දාගෙන යෝගාවචරයට මේ තරම් ගැඹුරක් වැටෙන්නේ නැහැ. යෝගාවචරයට එහෙම ගැඹුරක් වැටෙන වෙලාවට භාවනා හිත් භාවනා වචන වලින් කියනවා නම් කියන්නේ ආරමුණේ මුල මැද අග තුනම වැටෙන වෙලාවට තමයි ඔන්න ගැඹුර තියෙන්නේ. නමුත් මේ හිත යාන්තමට අරමුණට පිහිටන ආධුනික යෝගාවචරය හෝ නැත්නම් හොඳ පළපුරුදු යෝගාවචරයක් උනත් භාවනාවේ මුලදිම අධ්‍යයනකට කිය මුලදිම මේ දේ දකින්නේ නැහැ. මොකද හිත සූර නැහැ. හිතේ සතිය තාම ක්‍රියා වැඩ පටන් අරගෙන නැහැ. ඒක තාම තියෙන්නේ පටන් ගන්න අවස්ථාවේ. ඒ අවස්ථාවේදී මේ වගේ යාන්තම් දැක ගන්න පුළුවන් නම් මේ තමයි බලාගෙන ඉන්න හිත. මේ තමයි ඒකට ගොදුරු වෙන රූප වැඩ පිළිවෙල. පින්බීම වැඩ පිළිවෙල. ආස්වාස වැඩ පිළිවෙල. ප්‍රස්වාස වැඩ පිළිවෙල. හැකිලිමේ වැඩපිළිවෙල. එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාව වෙන හැටි, සාධ්‍යයක් ඇයි නැති, රූපයක් දක්ින හැටි ආදී නානා ප්‍රදේවල් මෙන්න බලන හිත මෙන්න වැඩපිළිවෙල. මේ දෙක දැක ගන්නකොට ඇයි මේ විදිහට මේ රූප වැඩපිළිවෙලේ මුල මැද අග පේන්නේ නැත්තේ? සතියමද නිකන්. නමුත් යමක් පේනවා. මොකද්ද පේන්නේ? අර මුනේ මැද කොටස විතරක් පේනවා. කොහෙන් මේක ආවද කොහොම පටන් ගත කියන්න බෑ. ඒක පාරටම නිකන් පෙළ බුබුලක් එන්න වගේ මේ අරමුණ පේනවා. ඊට පස්සේ ඒක කොතනින් කෙලවර වෙනවද කියලා හිතන තරම් යෝගාවචී පාසුවක් නැහැ. ඒක ඉවර වෙන්න කලින් තව අරමුණක්. නැත්නම් මේ අරමුණ පෙරේ. ඒක පෙරලෙන්න ඉවර වෙන්න කලින් තව එකක් වෙනවා. මේ නිසා මධ්‍යස්තව තමයි මැද කොටස තමයි මේ පළවෙනි අවස්ථාවේ යෝගාවචර දකින්න මූල මැද අග කියන මේ තුන් කොටස දැක ගන්නට බැහැ. මුල දැක ගන්න නම් ඉතාමත් සූක්ෂම සතියක් ඕනේ. අරමුණ මතුවෙනවත් හා සමගම එහෙට හිත යෙදෙන්න. කල්පනා කර කර පසු බාලක් නිති මතේ අරමුණට හිත යොදන්න බෑ. පිඹීම මතුවෙනවත් හා සමගම අරමුණට හිත යෙදෙනවනම් අපිට කියන්න පුළුවන් අරමුණේ මුල දැක ගන්න පුළුවන්. නමුත් යෝගාවචරයේ මුල් අවස්ථාව සූර නැහැ. අපි දන්නවා මේ ගිනි ගන්න දඬු දෙකක් අරගෙන එකිනෙක ඇතිලීමෙන් ගිනි උපදවන ක්‍රමයක් ඉස්සර තිබුණා. මේ ගිනි ගන්න දඬු දෙක අතට ගත්ත ගමන් රත් වෙන්නේ. ඒක ටික වේලාවක් කරගෙන යනකොට තමයි මේ උත්තර රාණී කියන උඩට ගන්න කෝටුවේ අග කෙලවර ක්‍රමයෙන් රත් වෙන්නේ. එනිසා මුල් ප්‍රයත්නයේදී තියෙන්නේ මේ කෙලවර රත් කර ගැනීමයි. අන්න ඒ වගේ තමයි මුලදී මුලදී අරමුණට හිත යොදනකොට මේ සතිය කර්මන්නේ කර ගැනීමයි සිද්ධ වෙන්නේ. වැඩ වැඩ කරන්න පටන් ගන්නවා. රත් වෙන්න පටන් ගන්නවා. අන්නේ රත් වෙන්න පටන් ගන්න වෙලාවේදී තාම අරමුණ මුලට ය아가න තරම් පුළුවන් ශක්තියක් නැහැ. අරමුණ මතුවෙලා ටික වේලාවක් නැත්නම් මේක චිත්තක්ෂණ වශයෙන් ගන්නවනේ උපාදේ පේන්නේ නැහැ. පැවතීම විතරයි පේන්නේ. ඒකේ අවසානයේ දක්වා පිළිසිඳින්න ඉස්සෙල්ලා තව අරමුණක් එනවා. නැත්නම් මේ අරමුණ වෙනස් විදිහකට පෙරලෙනවා. එතකොට යෝගාචරයේ හිත ඉබේම අර ප්‍රකට වූ දෙවෙනි අරමුණට මාරු වෙනවා. පළවෙනි අරමුණේ අඩ දකින්නේ නැහැ. එතකොට මතුවෙන දෙවෙනි අරමුණේ මුල පේන්නෙත් නැහැ. ඒක පළවෙනි අරමුණේ අගට හැංගිලා. මේ නිසා අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පිම්බීම ඇතුළේම වෙන්න පුළුවන්. ඇතුළේම ඇතුළේම වෙන්න පුළුවන්. නැත්නම් පිම්බීමේ ඇතුළේම බාහිර වෙන්න පුළුවන්. අරමුණෙන් අරමුණට පැන යන ගතිය නිසා මේ නාම රූප වශයෙන් යාන්ත වැටෙන වෙලාවේදී ඒක විපස්සනා වෙනවා කියන්න බෑ. ජඹුරක් දැක ගන්නවා කියන්න බෑ. මේ වෙලාවේදී පේන්නේ අරමුණේ මැද කොටස විතරයි. ඒ නිසා යෝගාවචරයට මේ තරම් ගැඹුරු ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. නමුත් එකක් පැහැදිලි වෙනවා වෙනදා නැති විදිහට අරමුණ පිළිබඳව සතිය පිහිටනවා. අරමුණට මූලට මූණ දාලා ටික වෙලාවක් ඉන්න පුළුවන්. නමුත් අරමුණ තමයි නොදැනීම ඉන්නේ ඉඳී තියෙනවා. ඒ සතිය තාම හොඳට මුල් බහලා නැහැ. කාර්ය සූර වෙලා නැහැ. ඒ නිසා යෝගාවචරය මේකෙන් හොඳයි දැන් අරමුණට මූණ දාගත්තා. මේ අරමුණය මේ හිතය කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ඇති කර ගන්න පුළුවන් නම් එක පියවරක් ඉස්සරහට තිබ්බවා. නමුත් මේක මුලමැද අග වශයෙන් සාසුදෙන් පැහැදිලි නැති නිසා තාම හොඳ අංග සම්පූර්ණ ඥානයක් කියලා මේකට කියන්න බෑ. මේ විදිහට අරමුණ මෙහෙමයි, හිත මෙහෙමයි, අරමුණ මෙහෙමයි, හිත මෙහෙමයි කියලා මතුවෙන මතුවෙන අරමුණට එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආතේ හෝ වේවා, පින්වීම හැකිලිම හෝ වේවා අරමුණේ මතුවෙන අතින අරමුණට වෙහෙස නොබල හිත නංවාගෙන දිගට දිගට යනවනම් ආන යෝගාවචරයට සමහර අවස්ථාවල ක්ෂණයකට මේ යම් අරමුණු වල මුලයි මැදයි දෙකම වගේ පේන්න පටන් ගන්නවා. මේ අරමුණ අපි ගත්තොත් වේදනා ආධුනික යෝගාචරයට පේන්නේ එක පාරටම වේදනාවක් වෙනවා භාවනාවක් කැඩිලා යන විදිහ. ඒ වේදනාව කොහොම පටන් ගත්තද? යාන්ත්‍රයෙන් පටන් අරගෙන මේ දක්වා කොහොමද දියුණුනේ පේන්නේ. එක පාරටම සතෙක් විදින වගේ දැනෙන. එක පාරටම කසන වගේ දැනෙන. දැනෙනකොටම අර පුහුදුන් ගතියට වහාම අත ක්‍රියාත්මක වෙලා සමාධියත් කැඩිලා එතකොටයි තේරෙන්නේ දැන් මම මේ පරියන්කේ ඉඳලා පරියන්කේ කොහොම වෙනස් කරා අතපය දෙල්ලුවා එහෙම නැත්නම් වේදනාව ආපු නිසා නැගිටින්න හිතුවා ආදී වැඩ රාජකාරි ගොඩාක් එතකොට සිද්ධ වෙනවා ඒ මොකද ඒ අරමුණ සෑහෙන්න මෝරණකන් අරමුණ මෝරණ මුල් කොටස් දැක ගන්න තරම් සතිය දිනුනේ නැහැ නමුත් ඒක ගැන කනගාටු වෙන්න තරකයි මේ ආධුනික යෝගාවචරයට මේ විදිහට කනගාටු වෙන්න තුකරගෙන යන්න පුළුවන්. මොකද එයාට මේක විශාල ශ්‍රද්ධාවක්, කුසලඥානයක් ඇතුවයි මේ අභිනිෂ්ක්‍මණය කරන්නේ. ඒ නිසා ලොකු ගැම්මකින් එනවා. සමහර විටක සම්පති අධ්‍යක්ෂයෙන් සහිත පළතුරු යෝගාවචරයෙන්ටත් මුලදී මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ මොකද සාම සතිය කර්මණී වෙලා නැති නිසා. ඒ නිසා මුල් අවස්ථාවේදී අරමුණ යන්තම් දැකගත්තත් අපිට ඒක ලොකු ඉදිරිපැදීමක් ඉදිරියට යාමක් ශක්තියක් වශයෙන් තේරුම් අරගෙන ඒ කටයුත්තෙහිම නැවත නැවතත් දිගින් දිගට කරගෙන යනවනම් අන්න වරිවර අරමුණේ මුලත් මැදත් දෙකම දැක ගන්න පුළුවන්. මෙන්න මේ දක්ෂතාවයටපත් වෙනකොට කියනවා ඒකට පත්‍ය පරිධාවස්ථාව කියන එක සප්පත්‍ය පරිධාඥාන කියලා. ප්‍රත්‍යයක් සහිතවම අරමුණ දැක ගන්න පුළුවන්. ප්‍රත්‍ය කියලා කියන්නේ මේ අරමුණ පටන් ගත්තේ මෙතනයි කියලා මුලත් එකම දැක ගන්න පුළුවන්. අන්න එතකොට යෝගාවචරයගේ ලොකු අර තිබුණු සද්ධාවේ තිබුණු කුසල ඡන්දයේ සතියේ වර්ධනයක් ඇති වෙනවා. එහෙම නමුත් ඒ අරමුණ කොච්චර විසදව බලන්න හැදුවත් ඒ අරමුණට මොකද වෙන්නේ අවසානයේ දැක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද එතකොට තවත් අරමුණු රාශියක ආරම්භය පටන් ඒ පටන් ගන්න අරමුණට නැත්නම් මැදට මෝරාගෙන යන අරමුණට හිත මාර්ගය. ඒ නිසා මුලමෙද දෙක දකිමින් මුලමෙද දෙක දකිමින් දකිමින් ඉදිරියට යනවා. අනිත් වඩා විසද භාවයක් භාවනා වැටෙනවා. අනිත් වඩා විසද භාවයක් ගැඹුරක් සතියේ පවතී. මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවවලදී යම් කිසි ප්‍රමාණයකට භාවනා කරපු කෙනෙක් නම් විනාඩි දෙක තුනක් හතරක් පහක් ගත වෙනවා. තමන්ට වැටෙන්න පටන් අර ගන්නවා මේ යාන්ත්‍රපද මතුවෙන අරමුණු නිසා විවිධ චේතනා පහළ වෙන හැටි. වේදනාව එක කොනක යාන්තමන මතුවේගෙන එනකොට මට ඉරියව් වෙනස් කරන්න තිබුණා නම් හොඳයි. මේ කසන ටික අත ගාලා මේ කැසිල නතර කරගන්න තිබුණා නම් හොඳයි. එහෙම නැත්නම් මේ විදිහේ මේ විදිහේ නොවුණා නම් හොඳයි, වුණා නම් හොඳයි ආදී වශයෙන් මේ හිතවිලි පහළ වෙන හැටි මේ හිතවිලි චේතනාවලට පසුබිම මේ අරමුණු වල මුලින්ම ඇති වෙන හැටි දැක ගන්න පුළුවන්. එහෙම යෝගාවචරයේදී කර්මස්ථානාචාරයට හොඳට මෙනෙහි කරලා දෙනවා. විශේෂයෙන්ම සක්මන් කරනකොට හොඳට සක්මන යාවිලා යනවනම් ආය ඔසවන්ත යවන්ත කබන්ත හැම දෙයකටම චේතනා මුල් වෙනවා. මුලදී නම් ඒ චේතනා වැඩ කරන හැටි ඔසවන්ත ඉස්සලා ඔසවීමේ කැමැත්ත පහළ වෙන හැටි යෝගාචර දැක් ගන්න බෑ. මේ <clears throat> අපේ මූලික මාතෘකාව කියන මේ සතිය දක්ෂ නැති නිසා සූර නැති නිසා. නමුත් යම් වෙලාවට යෝගාචරයට වැටෙනවා වම දකුණ වශයෙන් හෝ එසවීම තැබීම වශයෙන් හෝ සක්මන කරද්දී මේ කෙලවරේ සිට ඒ කෙලවර දක්වාම යනකම් කිසිම හැලහොල්මක් නැතුව සතිය පවතින. තබන තබන පියවරක් පාස සහතිකයි තමයි සතිය කැඩෙන්නේ නැහැ කියලා. ඔසෝන ඔසෝන පියවරක් පාස තමයි සහතිකයි සතිය කැඩෙන්නේ නැහැ. අන්නේ වෙනකොට විශ්වාසවන්තකම මත හිත විශ්වාසවත්. අන්න ඒ ස්පාසුව තුල සතිය තව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මොකද කරන්න තියෙන්නේ චේතනාව සහිතවම මේ ඔසවන්න බෑ ඔසවෙන්නේ චේතනාව නැතුව. ඒ නිසා ස්පාසු කියන වෙලාවේ හොඳට සාංශිද්ධ යෝගාවචර බලන්න ඕනේ කොහොමද මේ එසවීමේ චේතනාව නිසා එසවීම සිදුවෙන හැටි. තැබීමේ චේතනාව නිසා තැබීම සිදුවෙන හැටි. මෙන්න මේ විදිහට දකිනකොට භාවනා ගැඹුරක් යෝගාවචරයට වැටෙනවා. මේ විදිහට සෑම කටේ අතපය දිගාරින වෙලාවක දොරක් අරින වහන වෙලාවක ඇඳුමක් පළඳුමක් පාවිච්චි කරන වෙලාවක පෑන් පාවිච්චි කරන වෙලාවට දාන ගන්න වෙලාවට මේ සෑම කටයුත්තකටම හැංගිලා යටකින් මේ චේතනාව කටයුතු කරනවා. විශේෂයෙන්ම සචේතනික කටයුතු වලදී අපි දවසක් අරගත්තම කොච්චරනම් මේ වගේ කටයුතු කියලා. නමුත් මේ වගේ මුලින්ම අර නාම රූප වශයෙන් දැක ගැනීමත හෝ අභ්‍යාස කරපු නැති යෝගාවචරයට නැත්නම් අභ්‍යාස කරත් ඒක සාර්ථක වෙච්ච නැති යෝගාවචරයට මේ කැටයුතු රූපඩයක් කෙරෙනා වගේ යන්ත්‍රකින් කෙරෙනා වගේ තමයි දවසේ හිත වෙන්නේ. Tamantheke වගකීමක් ඇත්තෙත් නැහැ. වගකීමක් බාර ගන්නෙත් නැහැ කිව්වා. ඒ මොකද මේ gediya ගහනකොට එක පාටම ඔන්න වතර පිළිවෙත් යන ඇත්ත වතර පිළිවෙත් තියනවා. පින්න පාත යන ඇත්ත පින්න පාතියක්. පින්න පාත කරගෙන යනවා වළඳනවා. මේ එකක දීවත් මේ ඒ ඒ මොහොතේ ක්ෂණක් ක්ෂණක් වශයෙන් පහළ වෙන්නා වූ චේතනා වැඩ කරන බව දන්න පුරුද්දටයි හිතේ. ඔය භාවනාව සතිය හොඳට තහවුරු වෙනවනම් මේ වෙලාවේදී යම් යම් අවස්ථාවල විශේෂයෙන්ම ධක්මනේදී ඔන්න වැටෙන්න පටන් අර ගන්නවා හිත හොඳට ඉස්පාස් වෙනකොට මේ කටයුතු සිද්ධ වෙන්නේ චේතනා පූර්වකවයි. එතකොට තමයි දන්නවා මේ එසවීමේ එසවීමේ රූප වැඩ පිළිවෙල අය උඩට එසවනවා. විදියට බලක් හොදවනවා. මේකට හේතු වෙන්නේ මූල හේතුව සප්පච්චය කියන ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? එසවීමේ කැමැත්ත. මට ඕසවමී කියලා හිත. මේක ඉස්සර කල් දැක්කේ නැහැ. දැන් දකින්න. නමුත් හැම වෙලාවෙම නෙවෙයි. මේ දැක්කත් තාම අරමුණේ දකින්නේ මූල මැද දෙක විතරයි. අවසානයේ දැක ගන්න කලින් තව අරමුණක් ඇති. අවසානයේ දැක ගන්න කලින් තව අරමුණක් ඇති වෙනවා. හිත කර්මණියේ නැහැ තාම. විශේෂයෙන්ම සතිය තාම කර්මණියේ නැහැ. එච්චර දකින්න තරම්. ඒ නිසා මේ මුල් ඥාන දෙක නාම වශයෙන් රූප වශයෙන් වෙන් කරගන්න ඥානිය හෝ සත්‍යය සහිත දකන සප්පච්චේ ඥාන විපස්සනා ඥාන වශයෙන් සම්බන්ධ කරන්නේ. ඒ මොකද මේකේ තාම මුලැමැදාග කියන තුන් පැත්තම දැක් ගන්න බැරි නිසා. නමුත් භාවනා නොකල එහෙම නැත්නම් භාවනාවට හිත තාම නොයදපු සතිපට්ඨාන ගැන නාහපු කෙනෙකුට වඩා බොහෝමත්ම ඉහළ මට්ටමක යෝගාවචරයයි ඉන්නේ. ලොකු Taman පිළිබඳ Tamanගේ දක්ෂතාවයක් පවතිනවා. ඒ නිසා මේකට ඥාන නොකියත් බෑ. ඒ කාන්තේම සූරකමක් තියෙනවා. නමුත් මේක විපස්සනාවට තම ගන්න බෑ. මුලමඳාක දකින්නේ නෑ. ඒ නිසා මේවට කියනවා නිස්සේ ඥාන කියලා. මතු මැත්තේ පහළවන්නා වූ ඥානයන්ට නිස්වේ දෙනවා. සාධනම කලසලා දෙනවා. මේ නිස්වය පාදනමේ ආදමේ අත්තිවාරව ශක්තිමත් නැතිනම් ඒ මතු මැත්තේ හදන කොට නැගී ශක්තිමත් නැහැ. ඒ නිසා හැම වෙලාවෙදීම කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් කොච්චර තමන්ට විශ්වාස වුණත් පුරුදු මේ පවතින පොළවේ මට්ටමේ බිඳුවේ මට්ටමේ භාවනා පටන් ගන්නවා. පටන් අරගෙන ඒ නාම වශයෙන් රූප වශයෙන් අරමුණ වෙන් කර දැනගන්න හැටි ඊට පස්සේ හොඳට සාංශුද්ධයෙන් බලනකොට මේ අරමුණු අහසෙන් එනවා නෙවෙයි එහෙම නැත්නම් අභ්‍යවකාශයට නැතිලා යනවා නෙවෙයි මේ මේ ක්ෂණයේ මේක මුල තියනවා දැක්කේ නෑ හොඳට විසඳ ගන්නකොට සමහර ඒ වගේ මුල දැක ගන්න පුළුවන්. ඒව දකිනකොට සතිය ස්ථිර වෙනවා. සද්ධාව තහවුරු වෙනවා. අනිත් විදිහට බලමින් බලමින් දකින් දකින් අරමුණේ මුලත් සමගම දැක ගනිමින් මෙතුආකල් නොදැකුණු දේ සහිතව දැක ගනිමින් කියලා බලනකොට යෝගාවචරයට ඇත්ත ඇති හැටි වැටහීම මෙන්න මේකයි ඇත්තටම වෙන්නේ කියන එකේ භාගයක් විතර වැටහෙන්න පටන් ගන්නවා. මේ දක්ෂ බව නැත්නම් මේකට කියනවා ගැම්ම කියලා. පුරුදු විකටෝම මතුවෙන මතුවෙන අරමුණේ කිසිම විදිහකට ප්‍රමා වෙන්නේ නැතුව. දින්දීම මතුවෙනවා හා සමගම ඒ දෙසට සතිය විහිදවන්න. ඒක සාමාන්‍යයෙන් කම්මැලිකමට නිදි කඩ කඩා යන ගමනක් නෙවෙයි. ඒකදෝ මේකදෝ කියලා සැකෙන් යන ගමනක් නෙවෙයි වහාම හොරෙක් අල්ලගන්න පයින් කෙනෙක් වගේ. නැත්නම් පාපන්දු ක්‍රීඩාවේදී ඒ පාපන්දු පිටිපස්සේ යන දක්ෂ ක්‍රීඩකෙක් වගේ. කිසිම විදිහකට වෙන නීවරණයකට ඒක අහු වෙන්න දෙන්නේ නැතුව අවස්ථාවක් නොදී වහාම අල්ලගත්තොත් අන්නේ ඒ තරම් දක්ෂ කෙනාට විතරයි නැත්නම් සජීවී කෙනාට විතරයි එළඹ සිටි සියති කෙනාට විතරයි මේ අරමුණේ මුලා ලගන්න පුළුවන්. ඒ නිසා ඒක ඥානයක්මයි. නමුත් ඒවට කියනවා නිසේනාද. මේ විදිහට දක්ෂ වුණාට පස්සේ යෝගාවචරය වරින් වර අරමුණ මතුවෙනවා හා සමගම සතිය වීදවන්ට දක්ෂ නිසා මේ අරමුණ පිළිබඳව ආසාව පහළ වෙන්න කලින් මේ අරමුණ මත වේවා නොවේවා කියන හිතවිලි පහළ වෙන්න කලින් ඒ පිළිබඳව මෙහිම බලලමට භාවනාවක් වැඩෙයිද මේක ඇත්තටම නිවලට ගෙන යන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවාද ඉස්සක පහළ වෙන්න කලින් වහාම අරමුණට පයින් නිසා නීවරණ ධර්මයන්ගේ කල්පනා වලින් තොර කෙලින්ම අරමුණ ස්පර්ශ කරන අවස්ථාවලට පත් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ක්ෂණ වශයෙන් වරින් වර සිද්ධ වෙනවා. නමුත් භාවනාව දවසින් දවස දවසින් දවස දියුණු වෙනවා කියන්නේ මුලින් අහුවෙන ඒ චිත්තක්ෂණ එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. මේ වටවලින් තොරව හිත පවතින අවස්ථාව වැඩි වෙනවා. මෙහෙම වැඩි වෙනකොට වැඩි වෙනකොට සමහර වෙලාවල් වල එක විනාඩියක් දෙකක්. එනකන් සම්පර කීපයක් හරියටම මතු වෙන මතු වෙන අරමුණ දැක් ගන්න පුළුවන්. අපි ඊළඟට උපමාව තමයි දක්ෂ කෝකියෙක් තමන්ගේ අතට ගත්ත වතුරුණු ගෙඩියක් සිවි තුනේ සිවියක් වෙන විදිහට ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්නේ ඉදුම දක්කනවා. හරියට ඒකාකාර සතුළුණු සිවි කැපි කැපි කැපි කැපි යනවා වගේ කිසිම අරමුණක අහු නොවන තැනක් නොතබ දිගට කැපෙන තරම් දක්ෂ පිහියක් වගේ. උඩට මහත් වෙන පිහියක් වගේ. ඒක දක්ෂ කෝකියක අතරපත් වුණා වගේ. සතුළු දෙවියක් ඒකට භාජනය වුණා වගේ. අරමුණත් යෝගාවචරය හිතක් සුවය. මෙන්න මේ සූර වෙන අවස්ථාවේදී යෝගාවචරය නීවරණයෙන් තොර අවස්ථාව අත්දිනකොට මහ විශාල පරිවර්තනයක් වෙනවා. අර මුලින් ලැබපු නාම ධර්ම රූප ධර්ම වශයෙන් අරමුණු මේකයි හිත මේකයි කියන දවසේ දෙන් කරනටත් වඩා ඒ අරමුණේ මෙන්න මුලක් දැකගත්ත නැත්නම් චේතනාවක් දැකගත්තා කියන தത്വයට වඩා ලොකු වෙනසක් ඇති වෙනවා යම් වෙලාවක මේ නීවරණ ධර්ම චිත්තක්ෂණ දෙක තුන හතරක් පහක් එක දිගට දරව පවතින වෙලාව. අන්නේ වෙලාවට යෝගාවචරයට මේ විපස්සනාදී විශේෂයෙන්ම අවශ්‍ය වෙන මේ ක්ෂණික සමාධිය පාලනය. නැත්නම් සීල විසුද්ධිය හොඳටම තහවුරු වෙලා ඒ මතුමත් ඒ චිත්ත විසුද්ධිය පාලනය. මේ චිත්ත විසුද්ධිය පහළ වෙනකොට නම් අලුතෙන් යෝගාවචරයට මතක් කරලා දෙන්න දෙයක් නැහැ. අංග කිලිපොළා. හොඳටම තහවුරු වෙනවා ඊගා මොහොතෙත් මට මේ අරමුණට හිත නගිනවමයි. ඊගා මොහොතෙත් මේ අරමුණ හොඳට විමසනවාමයි. මේ සාධිකකම නිසා ලොකු ප්‍රීතියක් ඒ වගේම ආරමුණු රස විඳ ගන්න පුළුවන්කමක් ඒකාග්‍රතාවයක් ආදී වශයෙන් සාමාන්‍යයෙන් සමත ධ්‍යාන මට්ටමකදී හිතක පවතින මේ ප්‍රධාන ශක්තිය চৈতසික ටික ඉබේම ක්‍රියාත්මක වෙන මට්ටමට මේකම මේ විදිහට ආරමුණට කිසියම් පැකිලීමක් නැතුව ඒ තමන් හිත යොදාගෙන ඉන්න අරමුණටම ඊගාව චිත්තක්ෂණේ හිත නගිනවා. ඒ නැග්ගට ඒ හිත අරමුණේ නොබලා නැත්නම් ගණන් නොගෙන නොසලකා හැරලා ආපහු වෙනව නෙවෙයි. ඒ අරමුණ ඒකාන්තයෙන් ඇසුරු කරනවා. ස්පර්ශ කරනවා. මේ විදිහ විශ්වාසය නිසා මෙතුආකල් ගත උත්සාහය සාර්ථක වෙන නිසා යෝගාවචරයට ලොකු අශ්‍රතිලක් ප්‍රීතිය ප්‍රමෝදයක්. ඒ වගේම නිසිනින්දී අරමුණ රස විඳ ගන්න පුළුවන් ශක්තියක් ඒක ලැබීම. ආදි ධර්ම පහළ මෙන්න මේ අවස්ථාවේදී මේ අරමුණ මතුවෙන මොහොතක් නැත්නම් මතුවෙන ක්ෂණයක් දක්වන. පවතින ක්ෂණයක් දක්ින අරමුණ ගෙවිලා ඒ Taman හිත යොදන තැනදීම මතුවීම, පැවතීම, නැතිවීම සම්පූර්ණ වෙනවා කියන එක යෝගාවචර දක්වන්න පුළුවන්. අන්න ඒතරදී මේ විපස්සනා පටන් ගන්නවා. ඒ නිසා ඉස්සලාම ඒ කියන්නේ නාම රූප වශයෙන් වෙන් කරන වෙලාවේදී අරමුණට හිතන වෙලාවේදී එක හිත අරමුණට යෙදීමකදී සිද්ධ වෙන්නේ අරමුණෙන් තුනෙන් එකයි දකින්න. වෙනකොට කියනවනම් සිංහලෙන් කියනවා පිටකොන්ද විතරයි දකින්න. අකුණු දෙක දකින්නෙත් නෑ ඔළුව දකින්නෙත් නෑ. නමුත් බලාන බලාන යනකොට පාදම පාදයක් සමග කොන්ද හරිය දකින්න. හොඳට මේ සම්මර්ෂණ අවස්ථාව දක්වාම හොඳට හිත එක එල්ලේම පවත්වනවනම් අරමුණේ අවසාන අවස්ථාවක් කියන බිඳී යන ස්වරූපයක් ගන්න. නමුත් මේක ඊටාම ලාමක දර්ශනය. නමුත් කවදාකවත් වෙච්ච නැති විදිහේ විශේෂයක් මේක දකින්න. මේ අවස්ථාව වෙනකොට යෝගාවචරය මුලින් දැක්කේ බිම්බීම සාමාන්‍ය බැලුමක් වාගේ එහෙම නැත්නම් වමේ සිට දකුණට උහි සිට පහළට යන වැඩපිළිවෙලක් වගේ දැක්කම ඒ සම්පූර්ණ ඒ ඒ තත්ත්වයක් දැකලා ඊට එහා ඊට ඇතුලේ ඊට ගැඹුරින් නැත්තා වූ පින්වීම හැකිලින් පුරාත්තා වූ සෑම අනු කුඩා පුංචි තලණයක්ම ඒ තුල ඇත්තා වූ තද වෙන තෙරපෙන ගති ඒ තුල ඇත්තා වූ වරක උණුසුම් වෙන ගති වරක සිසිල් කරන ගති හරියට ගියාරු වෙච්ච දෙයක් වැగిරෙන්නා වගේ ගති හරියට වියවැලි පිටි ටිකකට වතුර ටිකක් අදිටම පිදු වෙන ගතිය වගේ ගති මේ ආදි කොට ඇත්තව සෑම අංග ලකුණක්ම මේ මේකයි මේ මේකයි කියලා මෙනෙහි කරන් හෝ වෙන්කට හෝ පෙන්වන්න බැරි වුණාට මෙහි පවතින බව සාහිතික වෙන්න පටන් ගන්නවා. අරමුණේ සම්පූර්ණ ස්වභාවය මේ ක්ෂණයේ නැත්තම් පින්වීමෙම මුල දිහා බලනිනවට වඩා ඊගාව චිත්තක්ෂණය වෙනකොට කොච්චර වෙනස් වීම සිදු වෙනවද? කාර්යකාරී කීපැත්තකින් විස්තර කරන්න පුළුවන් කියලා කියලා විස්තර කළ ඉවර කරන්න බැරි තරම් තොරතුරු රාශියක නිමග්න වෙනවා. මේ හිත ගිලිය ගන්න. එතකොට යෝගාවචරයට මට්ටම් දෙක තුනකින් සුද්ධිය පහළ වෙනවා. පිරිසිදුකම් පහළ වෙනවා. මේ විපස්සනා පිළිබඳව හිත බැස ගන්න ස්වරූපයටපත් වෙනවා. ඒ මොකද මේ කිසිම දෙයක හැංගිලා තිබෙන දෙයක් නැහැ. හොඳට සමීප වෙලා හොඳට සතිමත් බැලුවොත් ඒ ඒ පුංචි පුංචි අනුකුඩා ක්‍රියාවක හෝ වේවා පුංචි පුංචි අනුකුඩා වස්තුවක කලාපයක හෝ වේවා මතුවීම, පැවතීම, බිඳීම ඒ තැනම ඒ ක්ෂණයෙම තමාටම මෙහෙම වෙනකොට තමන්ට හොඳට විශ්වාසයි නම් මේ මුලදී රටේ නැති වි සමාට අත කියලා අල්ලගත්ත එහෙ විදිහට බලාගත්ත පින්වීම හැකලින් මේ විදිහට හොඳට ගැඹුරකට බලාන යනකොට ඒකේ කුඩා අණු කුඩා කොටස් රාශියකට හිත මේ විදිහට යොදලා බලනකොට ඒ සෑම කුඩා අණු කුඩා කොටසක්ම අස්පනා පිටම මතුවෙනවා අස්පනා විටම කෙනයක් පවතිලා විඳිලා යනවනම් මේක තුල නොපෙනෙන පැත්තක් හැවනැල්ලක් කරවන දෙයක් කෙනෙක් නෑ මේක හොඳට බලපු නැති නිසායි මෙතෙක් කල හිතාන හිටියේ මේ වැඩ පිළිවෙල තුල මම ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් මේක හොඳයි මේක නරකයි ආදී මත බලන. නමුත් හොඳට බලනවා නම් ඒකේ මත පහල කරන්න දෙයක් නෙමෙයි ඒක බලලා විශ්වාසයට ගන්න පුළුවන් දෙයක්. සැකකරන්ට මේක ඉබේ සිදුවෙන දෙයක්ද නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිදු වෙනවය එහෙම නැත්නම් Taman තුල ජීවත් වෙන ආත්මයේ රුචි අනුව සිද්ධ වෙනවය ආදී බොරු ආටෝප කතා මිත්‍යා මත වලට කිසිම ඉඩක් නැතුවයි සමහර යෝගාවචරයෝ මේ පොත්පත් බලලා නැත්නම් භාවනා නොකරන ඇත්තකව සමාජ ප්‍රකාශ තමයි ඇත්ත වශයෙන්ම වට තේනවා ආත්මයක් නැහැ කියලා මේක තියෙන අනිත්‍ය දුක්ඛ පමණයි කියලා. මේ ඔක්කොම මේ මට්ටමටපත් වෙන්න කලින් කියන්න පුළුවන්. අහන්න පුළුවන්. දන්නවයි කියලා හිතන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී ලබන අත්දැකීමත් එක්ක කිසිසේත්ම සම්බන්ධ නැහැ. ඒ වෙලාවේදී ලබන අත්දැකීම ඒ කාන්තේම අස්පනා පිට ලබන අත්දැකීම ස්වකීය වශයෙන් ලබන අත්දැකීමක් සාංශුද්ධිය ලබන අධ්‍යක්ෂ. මේ අත්දැකීම ගුරු වචනේ නැහැ. මේ අත්දැකීම තුළ කිසිම ඇදහිමක් ඕන කරන්නේ නැහැ. අස්පන අපිට පේනවා. මේ නිසා මෙන්න මේ අවස්ථාවට කියන්න පුළුවන් විපස්සනා. මේක කියන නිශ්චිත ඥානකේ. අර මුලින් ඇති කරගත්ත පදනම මත ඒ පදනමේ තියෙන ශක්තිමත්කම මත මේ ඥාන ඉබේ පහළ ඒ නිසා නිස්සය ඥාන කියලා අපි ගත්ත නාම රූප වශයෙන් අරමුණ වෙනකොට දැක ගන්න කම ඒ අරමුණේ මුලැමැද වශයෙන් නැත්නම් පත්‍ය සහිතව දැක ගන්න කම ඉතාමත්ම සජීවී වෙන්න ඕන. ඉතාමත්ම සක්‍රියව සකාර්මකව සිද්ධ වෙන්න ඕන. එතකොට මේ නිශ්චිත ඥාන ඉබේම පහළ වෙන විදිහට කියනවනම් ගොඩනැගිල්ල හදන්න කලින් මේ ගොඩනැගිල්ල පද නෙමෙයි මුද්දට ලෙවල් වෙන්න ඕන. කොහොඳ පදනමක් තියෙනවා. එහෙම නොවුනොත් හදනකොට නැගිලා කෙන විශ්වාස නැහැ. ඒක නිසා සාමාන්‍ය සිංහලේ වුණත් කියන ගසක කැපුම ගස මුල පෑදුමින් දැනේ. ඉතින් හදන ගේ හදන වැඩපිළිවෙලේ රඟ ඒ පුද්දලගේ දක්ෂ භාවයේ පිටිය සුද්ධ කරන ප්‍රමාණයෙම වැටෙනවා. හදිසියත්තු හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ඇත්තු කරන වැඩ පිළිබඳව බොහොම හාස්‍ය ජනක උපමාන්නේ සිංහල භාෂාවේ පවතින. මොකද බොහොම දෙනා දාන. ඒ නිසා මම මතක් කරන්න අවශ්‍ය නැහැ. මතක තියාගන්න ඕනේ හරි වැඩක් වෙනවනම් ඒකට පිටිය සකස් කරන විදිහෙම ඒ වැඩේ භාරතුරත්වයේ මේ වැඩේ තවුත්තේ ඒ වැඩේ කොච්චර ඈතට වෙනවද? මේ වැඩේ කොච්චර සත්‍යස වැඩද කියලා තේරෙනවා. ඒ නිසා මේ මුල් අවස්ථාව තාම ප්‍රතිඵල මොකුත් නැහැ. සද්ධාවේ තාවුකමකුත් නැහැ. තාම කියන්නේ ගුරුවරයා කියපු නිසා අරමුණට හිතියවද. අරමුණේ හිත පානිනවා. කමක් නැහැ කියලා හිත හදාලා නැවත නැවත අරමුණට යොදලා. ලැබෙන ප්‍රතිඵල අඩුයි. ඒ නිසා සමහර වෙලාවට කෙනෙකුට හිතෙනවනම් මේකෙන් ඉච්ඡරෝ ගැඹුරක් ලබන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාවේදී සාමාන්‍ය වටමින් කරලා කොහොම හරි පොතපතින් හරි වෙන ක්‍රමයකින් මේ ඥාණය ලබා ගන්න ඕන කියලා කල්පනා කරනවනේ මේ ධර්ම ගෞරවයේම අධිකාර ධර්මයේ කෙරෙහි ඇති ගැඹුර නොදන්නා කම මේ තරම්ම විස්තර තියෙද්දි මේ තරම්ම බුද්ධෝත්පාද කාලයේ ආලෝකයේ පවතිද්දී අනුන් ගැන විශ්වාස කරනවා. තමන් විශේෂ ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න පුළුවන් ඒ අත්දැකීම ලබා ගැනීමත් ශරීර හොරකම කියනවා. කම්මැලිකම කියනවා. කුසීත භාවය කියනවා. එහෙමනම් ඉදිරියට යන්නේ. ඒ මොකද නිස්සය ඥාන සම්පූර්ණයි. එනිසා මේ නිස්සය ඥාන පහල කරන භාවනාවේ මුල් අවස්ථාව. ඥාන දක්ෂ යෝගාවචරයට පවා භාවනා ඉතුරු කාලේ තීන්දුව කරනවා. ආධුනික යෝගාවචරයක් නම් තමන් එළමෙන භාවනා පන්තියේ මුල් දවස් කීපය නැත්නම් මුල් හිත යොදන අවස්ථාව තමන්ගේ මුළු භාවනා වැඩපිළිවෙලම තීන්දුව කරනවා. ඒ නිසා මේ මුල් අවස්ථාවේ ප්‍රතිඵල නැති නමුත් තාමත්ම ගෞරවයකින් ඊටාත්ම සවිස්තර වෙන විදිහට මේ හිත යෙදීම බොහොම අරුම දෙයක්. බොහොම වෙනවනම් ඊටාත්ම ආශ්චර්ය දෙයක්. සාසනික ලාභයක්. මහා වාසනාවක්. ඒ නිසා යෝගාවචරය මුල් අවස්ථාවවලදී වක් හැදෙනකොට හරියට පෙළ ගැහිලා ඉන්නේ නැති වෙනකොට ගුණයක් නැති වෙනකොට හිත නරක ගන්න නරකයි. ඒ මොකද බුදුපදේ බුදු මහරහතන් වහන්සේලා ඒ කියන කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේ මට්ටම අද ඊටාම පහසුවෙන් ගන්නේ මුල් අවස්ථාවල් ඊටාම දුකසේ කාලාන්තරයක් සම්පූර්ණ කරපු නිසා. ඒ නිසා මට ඒ අත්තන්ට වගේ වාම ඉඳගත් ගමන් පිළිමයක් තිබ්බා වගේ හිට බෑ. මට හරියන්ක සම්පූර්ණ ධානයට බෑ. මට හිත තියාගෙනකොට පිට යනවා ආදී කර්ම කරුණු ආඩම්බරයක් කරගන්නවා මිසක් කරදරයක් කරගන්නවට. එන්නේ විදිහට හරවල පෙන්වන්න පුළුවන් ගතිය තියෙන කෙනා තමයි අපි කල්යාණ මිත්‍යක් කියනවා. ඒක උපක්‍රම කරමින් අපි පුළුවන් තරම් මේ මුල් අවස්ථාවේ තියෙන මේ දුෂ්කර භාවය වීර්ය සම්පාදනය කළ යුතු මේ නිශ්චය ඥාන සම්පාදනය කරන වෙලාවදී යෝගාසනෙන් වාටිවසන්තෝ මුගා ධර්ම ගෞරවය පහළ කරගන්න ඕනේ. එහෙම නොවුනොත් අර ඊට මතු මැත්තේත් ආ වූ ඒ සියුම් කොටස් වලට ය아가න්න බැහැ. යම් වෙලාවකට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ලැබිලා මේ ධර්ම දේශනාවල තියෙන උපදේශ මන්ත්‍රයත් වැටහිලා විපාක උත්සාහය. ඉසගිනි ගත්තෙකුවා. ඒ ගිනි නිවා ගන්න කටයුතු කරන කෙනෙක් වාගේ අරමුණ මතුවෙනවා හා සමග අරමුණ අල්ලා ගන්නට හිත විහිදුවනවා නම් අහුනේ නැතත් ඊගා මොහොතේ හෝ අල්ලා ගනිමි කියන විදිහට හිත විහිදුවනවා නම් විහිදුවල ටිකක් දැක්කට අරමුණේ සාමාන්‍ය විතර දැක්කත් නැත නොවි මීගා මොහොතේ මේකත් වඩා යොහුසු වෙලා යොහුසු වෙලා අරමුණ හාත්පසින් අල්ලා ගනිමි කියන කටයුතු කරන කෙනාට මේ බණ කියන දා විනාඩි 30ක් 40ක් ගත වුණාට මේ වැඩේ සමෘද්ධ වෙන්න වැඩි වෙලාවක් යනවා. වහාම එල්ලේ හරිය ගම මේ කටයුතු සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙනකොට නම් ඒ අරමුණ මෙන්න මතුණා, මෙන්න පැවතුණා, මෙන්න පිළිලා ගියා. මේ අරමුණු වල අරමුණ වාසයෙන් කිසිම ක්ලේශයක් නැහැ. මේක උණයි හොඳයි කියලා දෙයක් නැත්තේ නෑ. මේක උණයි නරකයි කියලා දෙයක් නැත්තේ නෑ. මේ කටයුත්ත හාත්පසින් නොදැක පිටකොන්ද විතරක් දැකලා තමයි අපි මේ හොඳයි කියන්නේ නරකයි කියන්නේ. ඒකේ මුලත් අගත් සහිතව දැකගත්තොත් අපිට පැහැදිලිවම තේරෙනවා ඒක ඒ විදිහේ තීන්දුව කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ මතුවෙන මොහොත මේක නැති වෙනවා. චිත්ත පීඩාවක් වුණත් මතුවෙච්ච ඒ හිතේම තමයි නැති වෙන්නේ ඒ ක්ෂණේම තමයි නැති වෙන්නේ වේදනාවක් ඇති වුණත් ඒ වේදනා පරම්පරාවේ ඒ චිත්තක්ෂණේ එතනමයි පිටේ මගේ කකුල කොර වෙයි මගේ කකුල කපන්න වෙයි ලෙඩ වෙයි අන්තභාගයට එයි කියලා විශාල දිග හිතවිලි පහළ වෙන්නේ ඒ වේදනාවේ මුලැමැදාග නොදැක්ක නිසා මේ වේදනාව මතුවෙමින් බිඳෙමින් පවතින දීපුළු රාශියක්සේ ප්‍රවාහය ගමන් කරනවා කියලා දැක ගන්න පුළුවන් නම් මේක වඩා උග්‍ර වේදනාවක් මට පහළ වේවා ඒ පහළ වුණත් මතුවෙන මතුවෙන වේදනා චිත්තක්ෂණේ මුලැමැදාක බලා ගැනීමට මම මේක සාක්ෂියක් කරගන්නවා කියන තරම් ආත්ම ධෛර්යය පහළ වෙන්නේ දක්ෂි යෝගාවචරය. එතකොට යෝගාවචරයට මේ වේදනාව අභ්‍යාසයක්. මගේ කියා ගන්න තරම්, රැකිලෙන් තරම්, දාඩිය දාන තරම්, හිතන කාට ගන්න තරම් දෙයක් නෙවෙයි. කවදාකවත් මේ විදිහේ වේදනාව විග්‍රහ කරගන්නේ නැතුව අමීරි හිතවිලි අමීරි හැඟීම් අමීරි අරමුණු අප්‍රිය අරමුණු විනිවිද දකින්න නැතුව මේ කලියම පණින්න බෑ. කල්යාණ මිත්‍ර පරම්පරාව කියන්නේ ඒ අමීරි අවස්ථාවල් මනාව විදිහට මධ්‍යස්ථ හිතින් අනන්ත වාර ගණන් දැකලා ඉක්මවපු නිසා. එහෙම නැතුව දෙවියන් විසින් ආශ්‍රය ගන්නවලා නෙවෙයි. උප්පත්ති සහජ ලක්ෂණකින් කරනව නෙවෙයි. ඒ අතනත් ඒ ගැම්ම ඒත්‍ති ගැස්ම ඒ සලවා හරින ගතිය මතුවෙනවා. නමුත් ඒක දුරදි කියන්නේ. වහාම කල්පනා වෙනවා. මේ සම්බුද්ධජාන වහන්සේ සඳහන් කරනවා යම්ම කිසි කෙනෙක් මේ ශ්‍රද්ධාව තහවුරු කරගන්න කැමති නම් ඒ වාගේම වීරිය ඒ කියන්නේ අරමුණේ ප්‍රතිඵල තිබුණා හෝ නැතුවා හෝ දිගට අරමුණට හිත නංවන ගතිය කියන මේ වීරිය අතනවරින ගතිය වීරත්වේ තහවුරු කරගන්න කැමති නම් ඒ මතේ අපි මේ සාකච්ඡා කරන සතිය කොහොම හෝ සම්පාදනය කරගත යුතු කියලා එක තහවුරු කරගන්න කැමති නම් මේ වීර්ය සතියක් ඇති විට විතරමයි සමාධිය පහළ වෙන්නේ. එහෙම නැතුව පහළ වෙන්නේ. අන්න එවැනි සමාධියක් පහළ කරගන්න කැමති නම් ඊටත් වඩා සියුම් වූ ප්‍රඥාව පහළ කරගන්න කැමති නම් පිටියෙන් කියනවා නම් මේ ඉන්ද්‍රයන් ධර්ම දියුණු කරගන්න කැමති නම් උප්පන්නුප්පානාන සංඛාරාණං කය වේවානුපසති. මේ පුද්ගලයා අද්දුම ධර්මයේ පිළිගන්න ඕනේ උපනූපන්තරං සියලු සංස්කාරයෝ ක්ෂය වෙනවාමයි කියන එක පිළිගන්න. ඒ ගති යෝගාවචරය මුලින් ගන්නෙ උපෝපදක් ප්‍රදේශයක් විදියට. කල්යාණ විත්‍යාව බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මෙහෙම පිළිගත්තේ නැත්නම් හිත යොදන්න අමාරුයි. හිත පිරිනවා, හිත වැටෙනවා. කම්මැලි වෙනවා. ඒ නිසා පිළිගන්න මුලින් වේදනාව මෙච්චර උද්ද වෙනවා නම් ජීවිතේ දැහැගන්න මට්ටමට ආවත් ඒක ක්ෂය වෙනවාමයි. අනුන්ගෙන් එන දෝෂ ආරෝපණයක් ඉතාමත්ම හිත පැලෙන මට්ටමටමත් වෙලා ආවත් ඒක ඡේ වෙනවාමයි. අර මුලික ඉතාමත්ම ආමීහිරි අවස්ථාවක් නැතුණත් ඒක ඡේ වෙනවාමයි. අප්‍රිය අරමුණක් මූණට ඉදිරිපත් වෙලා ඉදිරි මූණ දී ගන්න බැරි තරමට පත් වුණාත් හිත පැකිලෙනවා පසුබානවා වෙනවා වුණත් මේ මට්ටමුල ඡේ වෙනවා. අන්න ඒ හැඟීම මුලින්ම නැතිනම් කවදාකවත් මේ ශ්‍රද්ධාවේ දියුණුවක් ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධා සීමාව ඉක්මවන්නේ නැහැ. ඒ වගේම තමයි වීර්යය ඉක්මවන්නේ නැහැ, සතිය ඉක්මවන්නේ නැහැ, සමාධිය ඉක්මවන්නේ නැහැ, ප්‍රඥාව ඉක්මවන්නේ. කෙටියෙන් කියනවා කියන්නේ තියෙන්නේ ඉවසීම නැති කෙනාට නිවන නැහැ. එනිසා යෝගාවචරය සතුන් නොමර හොරකන් නොකර ආදී සිල් රකින්ද මේ ඉවසීම තියෙනවා. ඉන් එහාට ඇත්තා වූ ඉන්ද්‍රිය සංවරය කරන වෙලාවට උන කොච්චර වැරදුනා තමගේ හිත මන්දෝත්සාහය කරමින් ස්ථාන එපා කරමින් ගුරුවරයා එපා කරමින් ක්‍රමේ එපා කරමින් තමන් එක එකට භාවනා කරපු කට්ටිය එපා කරමින් හිත වැටිලා ගියා මෙන්න මේ උත්පන්නා වූ සංස්කාරයක් මේක මේක ඒකාන්තයෙන්ම ක්ෂය වෙනවා අන්නේ අදහස තියෙනවනම් යෝගාවචර තව ක්ෂණයක් ඒක දිහා බලන්න අන්නේ එහෙම බලන කෙනෙකුට තමයි ඒ වගේ ලාභ පාඩු කීර්ති ප්‍රශංසා යස ආයස ආදී අෂ්ටලෝක ධර්මයේ වහා වෙනස් වෙන ස්වරූප මැද මේකේ හොඳ හෝ වේවා නරක හෝ වේවා දිගට හිත පවත්වන්න ඕනේ කියලා දිගට පවත්වන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම මුලින්ම බුද්ධ ඥානසිකමේ උපදේශ පිළිගන්න. එහෙම නැතුව අර අපි කලින් මතක් කරා වගේ සිංහල ආප්තෝපදේශිත හොස්සලගේ මැත්ත යන බැරුව වගේ පොඩි දෙයක් භාවනා වැඩිච්ච ගමන් අනුන්ගේ දොස් දකින්නවනම් ඉවසන්නේ සුළු ගතියක් එන්නේ නැතිනම් ඉන්දිය ධර්ම පිළිබඳ වැඩිමක් වර්ධනයක් භාවනා සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්මස්න ඥාන මට්ටමට එන්න ඉස්සර වෙලා යෝගාවචර ජීවිතය තාමත්ම කටෝරයි. බොහොම දුෂ්කරයි. හරියට මේ ගල්වල පාරක පරණ බර කරත්තයක් කරනවා. එහාට වදිනවා මෙහාට වදිනවා අමීරි ශබ්ද නගිනවා ගමන් කරන ඇත්තන්ටත් වේගය ගෙන යන බඩුවලටත් වේගය ගුණාටත් වේගය කරත්තකාරත් වේගය නමුත් මේ ගල්වල පාර පන්නන්න නැතුව මහ පාර තියන්න බෑ වෙන ක්‍රමයක් තිබුණා නම් මහා කරුණාවේ බුදුරජාණන් වහන්සේ පෙනහැරපා උන්වහන්සේ පුළුවන්කමක් තිබුණා නම් ආශිති ගන්නවන්ට හොඳ යෝගාවචරය මෙහෙමයි මම මේ ටික කරලා දෙන්නම් කියලා කරනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මම මඟ දක්වන්නේ පමණයි. කල යුතු කොටස ඔබලා කරගන්න. අනික කිසිම සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වගේ නෙවෙයි. අනික වහන්සේලා කියන්නේ මා විශ්වාස කරන්නේ මම ඔබලා මුදවන්න. මුද ගන්නවා කියන එක. ඒ නිසා මුලදී වැඩේට බහිනකොට බොහෝමත් ලොකු අදිස්ථානයකින් චිත්ත ශක්තියෙන් කටයුතු කරන්න. එහෙම කටයුතු කරනවනම් දිගින් දිගට දිගින් දිගට මේ සතියෙම මේ ප්‍රාස්තුත කරගත්තා වූ සතියම අනුව කටයුතු කරනකොට මුලදීම වැටෙහි මෙන්න නාම ධර්ම මෙන්න රූප ධර්ම මේ තමයි පින්වීම මේ තමයි බලන හිත මේ තමයි හැකිලිම මේ තමයි බලන හිත මේ තමයි පින්වීම හැකිලිම අතරමැද අවස්ථාව ඒ තමයි මේක බලන හිත ආනාපානෙ මෙහෙමයි මේ විදිහට කටයුතු කරගෙන හිමීට යනකොට සීලෙන් හොඳ පදනම රැපෙනවනම් අන්න සමාධි ක්‍රමයෙන් වැඩේ සමති යෝගාවචර වේවා විපස්සනා යෝගාවචර වේවා අන්නේ සමතේ වැඩිගෙන යන වෙලාවේදී විපස්සනා යෝගාවචරයට නම් මෙන්න මේ නාම රූප ධර්ම පිළිබඳව පදනමක් සකස් කරගෙනමයි යන්නේ. ඒ සකස් කරගෙන යෑමට හේතු වෙන්නේ මොකද්ද? මුලින්ම අරමුණේ දක්ව මැද ස්වરૂපයේ තව ටිකක් ඉස්සරහට යනකොට මුලත් සමග දැක ගන්න පුළුවන්. හේතු සහිතව දැක ගන්න පුළුවන්. මේ අවස්ථාවේ යෝගාට උත්සාහම සූක්ෂමනක් පාරමිතා ධර්ම සහිත ඥානවන්ත යෝගාවචරෙක් නම් හොඳට විසදෝ දැක ගන්නවා දකින්න වෙනවා. රූපයක් දකින්න හැකියි. සද්දයක් අහන හැටි, ඡන්දයක් ආග්‍රහණය කරන හැටි, රසයක් විඳින හැටි, හරියට පහසක් ලබන හැටි. මේ වෙලාවේදී ධර්ම රාශියක් වැඩ කරනවා. හොඳට පිම්බි වැකිලීමෙන් හොඳ පුරුවක්, දක්ෂකමක් ඇති කරගත්ත කෙනෙකුට නම් පුළුවන්. එහෙම නැත්නම් දකින්න වෙලාවේදී දැක්කින රූපෙටමත් වෙනවා, දකින්න බවකට ගන්නවා. ආහන සද්දෙටමත් වෙනවා, ආහන බවකට ගන්නවා. මෙතෙන්දී ඉතාමත්ම දක්ෂ අංග රාශියක් පෙර නැගෙන්න ඕනේ. මේ ඇහිම් දැකීම ආදී දේවල් දකින්ද ඒක දකින්න නම් අනේ නාම රූප අවස්ථාව පැනලා මේ පච්චේ පරිග්ගා ඥාන මට්ටමටවත් කියනවා. නමුත් ඒක සම්පූර්ණ දර්ශනයක් නෙවෙයි. ඉදිරි දර්ශන සඳහා පසුබිම සකස් කිරීම. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙල වහා ප්‍රතිඵල දෙන, වහා ප්‍රතිඵල සහතික කරලා දෙන අවශ්‍යතාවයේ ඇති කෙනෙකුට වෙහසක් වැටෙන්නේ ඉඳී. ප්‍රතිඵල නෙවෙයි කල යුත්ත හේතු ධර්ම සම්පූර්ණ කිරීමයි මගේ යුතුයකම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේක මහා ප්‍රඥාවකින් මහා කරුණාවකින් දේශනා කරපු වටිනා වැඩ පිළිවෙලක් මේක කියලා අදහන ශක්තිය තියෙන කෙනාට වෙහෙත නමුත් ප්‍රයත්නයේ ප්‍රමාණයේ ප්‍රතිඵල ලබන්නේ. ඒ නිසා මෙතුවාක් වෙලා මේ වටිනා විස්තරයකට අත්දැකීම් සහිතව මූලධර්ම සහිත විදිහට කතර විස්තරය තාමත්ම ගෞරවේ ආගමිකකෝ තමන්ට මේ තමන් කරගෙන ගිය කිරීමට බලාපොරොත්තු වෙනා වූ කටයුත්තෙන් ලැබෙන ප්‍රායෝගික ඥානයට මේ ධර්ම ශක්තියක් ලැබිලා තවත් ඉදිරියට වඩා ශ්‍රද්ධාව වඩා වීර්යයෙන් වඩා සතියකින් යුක්තව සති සමාධි ධර්ම දියුණු කරගන්න ලැබීමේ මේ නාම රූප වශයෙන් අරමුණු වෙන් කර දැන ගැනීම පච්චේ පරිකා වශයෙන් මුලමැද දැක ගැනීම සම්මසන වශයෙන් මුලමැද අග දකිමින් ක්‍රමයකට හෝ ටික වේලාවකට හෝ මිල වාසීම නිවන ධර්ම වලින් තොර ධර්ම වල අරමුණ වල අත් අවසන් පූර්ණ ස්වභාව ධර්ම දැක ගන්න පුළුවන් ඒ මාර්ගයෙන් විපස්සනාවට මුල පුරා ගන්න පුළුවන් අවස්ථාවක්පත් වේවා ඒ මාර්ගයෙන්ම තව ඉදිරියට ඉබේම වගේ දිග ඇරෙන මේ විපස්සනා ඥාන කෙලවර නැවත ආපහු නොයන විදියට බුදුපසේ බුද්ධ ධම්ම